ඒ වගේම මේ මාර්ගයේදී අපි මුලා කරන තැනුත් බොහොමයි. අපේ සතිය බොහොම ප්‍රබලව තියෙනකොට ඉතින් දැන් මම මාර්ගඵල මට්ටමට ලප්පත් වෙලා කියලා කෙනෙක් අධිදක්ෂේරුකට යෙදෙන්න පුළුවන්. තමාගේ සමාධිය බොහොම ඉහළ මට්ටමකට තියෙනකොට තමන් ධානලාභී කියලා හිතන්න පුළුවන්. ඒ වගේම තමාට ආලෝක ස්වභාවයන් මතුවෙනකොට මේ දැක්කේ නිවනයි කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආලෝකයන්ට ඇලෙන්න පුළුවන්. සතියට ඇලෙන්න පුළුවන්. ප්‍රඥාවට ඇලෙන්න පුළුවන්. මේ විදිහට මේ ධර්මයේ ඊළඟට තවත් පැත්තකින් විස්තර කරනවා මේ විදර්ශනා භාවනාව වඩද්දී. උපක්ලේශ මට්ටම් 10ක් බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙනවා. එතකොට මේ උපක්ලේශ මට්ටම් වලින් හිත මුදව ගන්නත් අන්න අර මුලින් අපි සාකච්ඡා කරපු ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඊළඟට බොහොම සුවචව ඒ කීකරුව ඒ කල්යාණ මිත්‍රයන් දෙන අවවාද පිළිගැනීම මේ ආදී විවිධාකාර ක්‍රම හරහා තමයි මේ අපි වැටෙන බොරු වලවල් වලින් ගොඩ එන්නත් තියෙන්නේ. අපි එකපාරටම ඒ නිසා අපේ ලබන අත්දැකීම් අධි탁සේරුව ලක් කරන ගන්න එක බොහොම භයානකයි. ඒ වෙනුවට අපිට පුළුවන් නම් නිහතමානීව මොකද්ද අත්දැකීමක් හම්බුණා මම ඒක වගේ ගුරු සාමින් වහන්සේට ගුරු ගුරුතුමාට කියනවා එතුමා කියන දෙයක් මම දැනට පිළිගන්නවා කියලා අපි ඒකාතකෙන් නිහතමානී වෙලා කටයුතු කරනවා නම් අන්න ඒ ගමන බොහොම පරීක්ෂාකාරී. ඒ ගමන බොහොම පරිස්සම්. මොකද අපි මේ යන්නේ කලින් ගමනක් නෙමෙයි. ඒ වගේමයි මේ යන්නේ ආධ්‍යාත්මික ගමනක්. මේක මේ පොතේ පතේ තිබුණ පමණින් ඒකත් එක්ක සංසන්දනය කරමින් යන්න ටිකක් අමාරුයි. නිසා අපි විශ්වාස කරන කලින් මේ පාරේ ගිය කෙනෙක් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරන උතුමෙක්ව ඇසුරු කරමින් යද්දී අන්න අපිට වරදින්න තියෙන හැකියාව බොහොම අඩුයි. ඒකමයි අද බුදුජාන් වහන්සේ සඳහන් කරන්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රයේදී සුවච වීම මේ ආදී කරුණු රැසක්. ඊළඟ බහුශෘත වීම මේ ආදී කරුණු රැසක් තුලින් තමයි අපිට එකතකින් වර්තමානයේදී ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවන් පාලා නිසා අපි මේ ලබන තත්වයන් ගැන නියම තක්සේරුවක් ගන්න සිද්ධ වෙන්නේ. ඊළඟට තවදුරටත් මේ අපි හිතමු කෙනෙක් භාවනාව දියුණු කරද්දී කෙනෙක් ඔන්න මේ කටයුතු කරමින් දැන් හොඳින් සිද්ධ වෙනවා. ඇතැම් අවස්ථාවක කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔන්න දැන් මම යම්කිසි මාර්ගඵල මට්ටමකට උනත්පත් වෙලා කියලා. එතකොටත් එක අතකින් අපි තුල මෙබඳු විශ්වාසයක් ඇති වුණා නම් එතෙන්දිත් හරිම පරිස්සමේ ක්‍රියා කළ යුතු බව තමයි දහමට අනුව හෙළි වෙන්නේ. මේක මේ මේ සම්බන්ධයෙන් හරි ලස්සන කතා පුවතක් එනවා සෝ මේ මහා නාම කියලා ශාක්‍යයෙකුත් බුදුරජාන් වහන්සේ බුදුරජාන් වහන්සේත් අතර ඇතිවෙච්ච සාකච්ඡාවක මේ පිටුතුන් අහලා ඇති මහා නාම ශාක්‍යයා කියලා කියන්නේ මේ සුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙක් මේ මහා නාම ශාක්‍යයා බුදුරජාන් වහන්සේව ඇසුරු කළා බොහොම දහමට ලැබිව කටයුතු කරපු උත්තමයෙක්. එතුමා හැබැයි නිතර කල්පනාවේ කල්පනා කරලා බලනවා දැන් මම බුදුරජාන් වහන්සේ ඇසුරු කරනවා. ධහමට බොහොම ලැබි. සංඝයා වහන්සේලාට බොහොම ලැබි. හැබැයි ඇතැම් වෙලාවට මම දැන් රජ කෙනෙක් වශයෙන් ඇතැම් වෙලාවට බොහොම නොහික්මුණු ඇත්තු দমনය කරන කටයුතු වලටත් මට සහභාගී වෙන්න වෙනවා. ඇතැම් වෙලාවට මේ නගර වාසීන්ගේ යම්කිසි ප්‍රශ්නයකටත් මැදි වෙලා මම කටයුතු කරනවා. එහෙම නැත්නම් මේ රාජ්‍ය ඉදිකිරීම ආදී යම්සේ කාර්ය බහුල මට්ටම්වලදීත් මම ඉන්නවා. මේ අවස්ථාවේදී මගේ සතිය ගිලිහිලා යනවා. මම ප්‍රමාද වෙනවා. හැබැයි මේ ප්‍රමාද වෙච්ච අවස්ථාවක මම මිය ගියොත් මට මොකද වෙන්නේ? මම අපාය වැටෙන්නත් ඉඩ තියෙනවා කියලා මෙතුමට හරි බයක් ඇති වෙනවා. බයක් ඇති වෙලා පින්වත්නි මේ මහානාම ශාක්‍යයා බුදුරජාන් වහන්සේගෙන් අහනවා ගිහිල්ලා මේ කාරණාවම ස්වාමීන් වහන්ස මට මෙන්න මේ වදු ප්‍රශ්නයක් තියෙනවා. මම මේ විවිධාකාර කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී මගේ හිතේ නොසන්සුන් බවක් තියෙද්දී ප්‍රමාද වුණ අවස්ථාවක මම මිය ගියොත් මගේ ඊළඟ භවයට මොකද වෙන්නේ? මම කොතනද ගිහිලා උපදින්නේ? අන්න ඒ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ කියනවා ශාක්‍ය මහා නාම ශාක්‍යනි බය වෙන්න එපා. ඔබතුමාගේ මේ ඊළඟ භවය ඊළඟ ගතිය කිසිසේත්ම මේ අපායගත වෙන්නේ නැහැ. කියලා අන්න බුදුරජාණන් වහන්සේ තමයි මේ ශාක්‍යයාට පැහැදිලි කරලා දෙන්නේ. හැබැයි පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ ඊළඟට තවදුරටත් විස්තර කරනවා මේ මහානාම ශාක්‍යයා කියන්නේ ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා. දැන් හිතලා බලන්න මේ ආර්යයන් වහන්සේ කෙනෙක් නම් එතුමාට තියෙන්න ඕනේ අපේ වර්තමාන තක්සේරු අනුව එතුමාට තියෙන්න ඕනේ මේ තමන් ආර්යයන් කෙනෙක් බව තේරුම් ගත නුවණක්. නමුත් එතුමාට තිබිලා නැහැ. ඒ නිසා තමයි අන්න බුදුරජාණන් වහන්සේගෙන් අහල් අහලා දැනගන්නේ. ඉතින් අපිට ඒ අනුවත් එකාතකින් නිහතමානී වෙන්න සිද්ධ වෙනවා. මේ ඇත්ත වශයෙන්ම සෝවාන් සකදාගාමි ආදී යම් ආර්ය මට්ටමකටපත් වෙච්ච ඒ උත්තමයෙක් තමන්ගේ ඊළඟ ගතිය ගැන නිශ්චිත බවක් නොතිබිලා බුදුරජාන් වහන්සේගෙන්ම ඇහුවනම් ඉතින් වර්තමානයේ අපිට සෑහෙන්න නිහතමානී වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ තවත් තැනක මේ ආර්යයන් වහන්සේලා නම දෙනෙක් ගැන සඳහන් කරනවා. දැන් අනාගාමි මට්ටමේ ආර්යයන් වහන්සේලා පස් දෙනෙක්. ඊළඟට සකදාගාමි ආර්යයන් වහන්සේ. ඊළඟට සෝවාන් මට්ටමේ ඉන්න ආර්යයන් වහන්සේලා තුන් දෙනෙක්. මේ විදිහට මේ ආර්යයන් වහන්සේලා නම දෙනා කිසිසේත්ම අපාගත වෙන්නේ නැහැ කියලා සරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා සෝපාදිශේෂ සූත්‍රය කියලා සූත්‍රයක අංගුත්තර නිකායේ. දැන් පින්වත්නි හරේ එක අතකින් හරේ අපේ අවධානයට යොමු යුතුයි කියලා හිතෙනවා. දැන් මේ සිද්ධියට මේ දේශනාවට මුල් වෙන්නේ මේ අන්‍ය තීර්ථකයන් එක්ක ඇතිවෙච්ච සංවාදයක්. දැන් මේ අන්‍ය තීර්ථකයෝ කියනවා යම්සි කෙනෙක්ගේ හිතේ සුළුෙන් හෝ උපාදානයක් තියෙනවා නම් ඒ අයගේ ඊළඟ භවය අපාගත නොවේ කියලා අපිට නිශ්චිතව කියන්න බෑ කියලා මේ අන්‍ය තීර්ථකයෝ කියනවා. ඉතින් මේ අවස්ථාවේදී සරියුත් මහරහතන් වහන්සේ උත්තරයක් දෙන්න යන්නේ උත්තරයක් දෙන්න නොගිහින් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා මේ කාරණාව කියනවා. කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනවා මේ අන්‍ය තීර්ථකයෝ කොහොමද මේ ආර්ය මට්ටමක් ගැන තේරුම් ගන්නෙ? අන්‍ය තීර්ථකයෝ කොහොමද මේ සෞපාදිශේෂ අනුපාදිශේෂ මට්ටම් තේරුම් ගන්නෙ? ඒ අය මෙබඳු හැකියාවකින් යුක්ත වෙලා නැහැ. මම මේ කාරණාවන් නොකිය හිටියේ මේ දහම තේරුම් ගත්ත ඇත්ත වශයෙන්ම ආර්ය භාවයටපත් වෙච්ච සෝවාන් සකදාගාමි අනාගාමි ඒ සේක පුද්ගලයන් ඉන්නවන්නම් මම මේ කාරණාවන් විස්තර කරාම ඇතැම් විට ඒ අය ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඒ නිසයි මම මේ කාරණාව කිව්වේ නැත්තේ. කියලා අන්න කලින් නොකිව්ව කාරණාවක් බුදුරජාන් වහන්සේ කියනවා. මොකද්ද කාරණාව? මෙන්න මේ සේක පුද්ගලයන් නම දෙනත් මේ නම දෙනා කිසිසේත්ම අපාගත නොවන බවත්. එතකොට පින්වත්නි එක පැත්තකින් අපිට හිතන්න පුළුවන් අපි කෙනෙක් හිතුවොත් තමන් සේක පුජ්‍යලයක් කියලා එයා හිතාගත්තොත් අන්න එකාතකින් එයා ප්‍රමාදයට වැටෙන්න පුළුවන් මොකද මේ අපාගත වෙන්න ඉඩ තියෙනවාය කියන හැකියාව අපිව ඉස්සරහට තල්ලු කරන ස්වභාවයෙන් යුක්තයි. මොකද තවදුරටත් එයා උත්සාහවත් වෙනවා. මොකද ඊළඟ භවයේ අපායට යන්නත් ඉඩ තියෙනවා. හැබැයි කවුරු හරි හිතාගත්තොත් මම දැන් මෙන්න මේ මට්ටමේ ඉන්නේ කියලා. ඉහළ මට්ටමක් ගැන හිතාගත්තොත් ධර්මයක් තේරුම් අරගෙන ධර්මය අනුවත් එයා අපායෙන් මිදලා කියලා හිතුවොත් එතකොට එයා ප්‍රමාදයට වැටෙන්න පුළුවන් මොකද දැන් ප්‍රශ්නයක් නැහැ. ඊළඟ භව හතකදී මම ගොඩ කියලා හිතන්න පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ කියන්නේ මෙන්න මේ කාරණාව නිසා සාරිපුත්ත මම මේ කාරණාව හෙලි කරේ නැහැ. හැබැයි මේ ධර්මපරයායෙන් මේ ආර්යයන් වහන්සේලා නම දෙනා කිසිසේත්ම අපාගත වෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ කියනවා. එතකොට අපිට නිකන් තේරුම් ගන්න තවත් මේකෙම පැත්තකින් තේරුම් ගන්න පුළුවන් මේ ආර්යයන් වහන්සේලාට තමන් ආර්ය භාවයේ ඉන්නා බව තේරුම් ගැනීමේ හැකියාවක් ඇතැම් විට නොතිබෙන්නත් පුළුවන්. ඒක තමයි අර මහානාම ශාක්‍යයාගේ කතාවෙන් අපිට තේරෙන්නේ. එතුමා ඇත්ත වශයෙන්ම ආර්ය මට්ටමේ ඉඳලත් එතුමාට තමන් ආර්යයන් වහන්සේ කෙනෙක් බව තේරිලා නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේන් ඇවිල්ලා විමසන්නේ. හැබැයි එකාතකින් තමන්ටම තමන් ආර්යයන් වහන්සේ කෙනෙක්ද එහෙම නැත්නම් සෝවාන් ඵලයටපත් වූ කෙනෙක්ද කියලා විමසන ක්‍රමයකුත් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක හමු වෙනවා මජ්ක්‍ධිම නිකායේ කෝසම්බ කියන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා යම්සික් පුජ්‍යලයෙන් තමන් ගැනම ප්‍රත්‍යවේක්ෂා කරනවලු. ඒ තමන් ගැනම හිතලා බලනවා මට මෙන්න මේ විදිහට මෙන්න මේ මේ මිනුම් දණුවලදී මගේ තියෙන ගුණය මොකද්ද? පළවෙනි එක කියන්නේ දැන් අපි අහලා තියෙනවා අපේ මේ කෙලෙස් විවිධ මට්ටම් වල තියෙනවා. එකක් තමයි අනුසය මට්ටම. ඒ කියන්නේ නිදිගත්ත මට්ටම. නිදිගත්ත මට්ටමින් ඉහළට ගියාට පස්සේ යම්සියේ අන්දමකින් සක්‍රිය වුණාට පස්සේ අන්න අපි පරිඋත්ථාන කෙලස් කියලා කියනවා. දැන් මේ හිතේ පවතිනවා රාගයක් පවතිනවා ද්වේෂයක් පවතිනවා මෝහයක් පවතිනවා ඊර්ෂ්‍යාවක් පවතින මොනවා හරි අර හිතේ මට්ටමක් තියෙනවා. හැබැයි මේ හිතේ මට්ටම කඩාගෙන අපි සිල්පද කඩාගෙන යන්න ගියා නම් අපි ඒකට වීතික්‍රම කෙලස් කියලා කියනවා. වීතික්‍රමණේ වුණා. දැන් මේ තැනත්තා කල්පනා කරලා බලනවලු මට නොදැනී ඔය වගේ පරිඋත් ทาน කෙලස් තියෙනවද? ඒ කියන්නේ දැන් Tamanට තේරෙනවා Tamanගේ හිතේ රාගයක් ඇති වුනහම. ටිකක් දුර යන්න පුළුවන් මේ මුලා වෙලා නමුත් Tamanට නොදැනීත් ඒ විදිහට රාගයක් ඇති වෙලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මුලා වෙලාම හිටිය අවස්ථාවන් තේනවද කියලා ඒ තැනත්තා කල්පනා කරලා බලනවලු. එහෙම කල්පනාව කරනකොට නැත කියන උත්තරේ එනවලු. ඒ කියන්නේ මෙයාගේ හිත ගැන බොහොම අවධානයෙන් තමයි මේ තැනත්තා ඉන්නේ. එතකොට යාට තේරෙනවා මේ Tamanට හොරා මේ කෙලෙස් පහළ වෙලා දුර වෙලා යෑමේ හැකියාවක් නැහැ. පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් පහළ වෙලා Tamanට හසු නොවි දුරු වී යාමේ හැකියාවක් නැහැ කියලා තේරෙනවලු යන. ඊළඟ කාරණා වශයෙන් පැහැදිලි කරනවා දැනටත් Taman යම්සි භාවනාවක් වඩනවා. මේ කරගෙන යන භාවනාව නිසා මගේ හිතේ යම් තැම්පත් වීමක් තියෙනවද? කෙලෙස් වල සංසිඳීමක් තියෙනවද? මගේ හිතේ යම් නියුණු ස්වභාවයකට ක්‍රමානුකූලවපත් වෙනවද? කියලා අන්න Taman ගැනම තක්සේරුවක් කරලා බලනවලු. එතකොට ඔව් කියන උත්තරේ එනවලු. දැන් මේ කියන්නේ සැබෑ වශයෙන් තමා තුළ ප්‍රත්‍යක්ෂ කරගත්ත මේ ඥානයක් තියෙන කෙනාට නම් ලැබෙන උත්තර තමයි මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඒ කියන්නේ තමන් දැන් දැනට කරගෙන යන භාවනාවෙන් තමන්ට ප්‍රතිඵල තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ කෙලෙස් සංසිඳීමක් වෙලා කලින්ට වඩා දැන් රාගය අඩුයි. කලින්ට වඩා ද්වේෂය අඩුයි. කලින් තරම් මුලා වෙන්නේ නැහැ කියලා අන්න දැන් තේරෙන්න අරගෙන. එහෙමනම් අන්න මේ මේ තක්සේරුවට බහින තව උපක්‍රමයක්. ඊළඟ උපක්‍රමය බුදුරජාන් වහන්සේ කියනවා මේ තමන් අත්දකින මට්ටම වෙනත් බාහිර සාසනවල තියෙනවද? වෙනත් බාහිර සාසන පිළිපදින කෙනෙකුට මේ වගේ මට්ටමක් තියෙන්න පුළුවන්ද කියලා සලකලා බලනවලු. එතකොට තේරෙනවලු එහෙම තියෙන්න බෑ කියලා. එක අතකින් එතකොට තමන් තුළ මේ ශාසනය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ධර්මයේ සම්බන්ධයෙන් සංඝයා සම්බන්ධයෙන් මේ ශික්ෂාවන් සම්බන්ධයෙන් බොහොම මුල් බැසගත්ත ශ්‍රද්ධාවක් තමයි ඇති වෙන්නේ. මොකද මේ තමන් ඉන්න මට්ටමේ වෙනත් බාහිර සාසනවල, ඒ කියන්නේ වෙනත් අන්‍ය ආගම්වල, අන්‍ය ලබ්ධීන්වල මෙබඳු මට්ටමක් අත්දකපු පුද්ගලයෝ නැහැ නේද කියලා මෙබඳු මට්ටමක් ප්‍රකාශ වෙන්නේ නැහැ නේද කියලා අන්න තමන්ට තේරෙනවලු. ඊළඟට පින්වත්නි මේ තනත්තගේ අතින් යම්සි වැරැද්දක් සිද්ධ වුණොත් යම් ප්‍රමාද වීමක් හරහා අපි තුමු දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් යම්සි ප්‍රමාද වීමක් නිසා සිද්ධ වෙන්න පුළුවන් ඇවැත් තියෙනවා. කියන්නේ යම් යම් වැරදි සිද්ධ වෙනවා. එතකොට මේ ආරයන් වහන්සේ කෙනෙක්ගෙන් පවා සිද්ධ වෙන්න පුළුවන් වැරදි බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. හැබැයි සුවිශේෂත්වය වෙන්නේ මේ ආර්යයන් වහන්සේ කෙනෙක් නම් ඒ වැරදි සංගවන ස්වභාවයක් නැහැලු. තමන්ගේ යතින් යම්සි වැරද්දක් සිද්ධ වුණ ගමම්ම තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට එහෙම නැත්නම් තමන්ගේ ඇසුරු කරන අනිත් අයට ඒක හිලි කරලා ආයති සංවරේ පිහිටනවලු. ඒ කියන්නේ අනාගතයේදී ඒබඳු වැරද්දක් නොවෙන්න පුළුවන් තරම් ඉක්මනින් තමන්ව නිවැරදි කරගන්නවලු. එතකොට හරීම එකාතකින් තමන්ගේ ඇතුළතට නැමුණු බොහොම අවංක මිනිස්සෙක් බවට එතනත්තපත් වෙලා. මොකද තමන් යතින් වැරද්දක් වුණත් නොසැලකිල්ල නිසා යම් වැරද්දක් වුණත් ඒ වරද සංගවන ස්වභාවයක් නැහැ. බොහොම නිහතමානීව වෙනත් කෙනෙක්ට ගිහිල්ලා ඒ වැරද කියලා තමන් ඒ වරද නිවැරදි කරගන්න මාර්ගයකට පිවිසෙනවලු. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේක ඊළඟ කාරණාව වශයෙන් ඊළඟ මිනුම් දණ්ඩ වශයෙන් දේශනා කරනවා. ඊළඟට තවත් හරි ලස්සන කාරණාවක් දේශනා කරන්නේ දැන් මේ තැනැත්තට යම් යම් වගකීම් පැවරෙනවා. සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ විවිධ කටයුතු යෙදෙනවා. තමන් ඇසුරු කරන පිරිසට යම් යම් යුතුයකම් ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් කාර්ය බහුලව ගත කරනවා. හැබැයි මේ කාර්ය බහුලව ගත කළත් ඒ තමන්ගේ දියුණුවක් ලබන්න හේතු වෙච්ච ඒ අදිසීල, අදිචිත්ත, අදිපඤ්ඤා කියන ඒ භාවනාවන්හි යෙදෙන්න අමතක කරන්නේ නැහැලු. හරි ලස්සන උපමාවකුත් බුදුන් වහන්සේ කියනවා මේ ලදරු වසුපැටියෙක් ඉන්න එළදෙනක් තන තන කමින් යද්දිත් දැන් තන කමින් හැසිරෙනවා. තන භූමියක තන කමින් හැසිරෙනවා. හැබැයි අර Tamanට ලදරු වසුපැටවෙක් ඉන්නවා නේද කියලා අවධානය විтин විට ඒ වදලු රදලු ලදරු වසුපැටියා වෙත යොමු කරනවලු. අපිට තේරෙනවා දැන් මව් කෙනෙක් වුණත් දැන් නිවසේ තමනුයි දරුවේ දරුවයි විතරයි නම් ඉන්නේ දරුවව බලා ගන්න වැඩේ විතරක් කරන විදිහක් නැහැ. මොකද උයුම් පුහුම් කටයුතු, සාමියායේ කටයුතු, ගෙදර දොරේ කටයුතු දහසක් කටයුතු තියෙනවා. හැබැයි මේ දහසක් කටයුතු කරන අතරේ දරුවා සම්බන්ධව තවදාහන යොමු කරනවා. අන්න ඒ වගේ මේ තැනත්තත් Tamanට විවිධාකාර වගකීම් වශයෙන් විවිධාකාර කටයුතු වල යෙදුනත් අන්න අර අදිශීල, අදිප්‍රඥා, අදිචිත්ත ආදී ඒ භාවනාවන්හි එයා යෙදෙනවලු ඒව අමතක කරන්නේ නැහැලු. ඊළඟට අපි දැනටමත් සාකච්ඡා කරපු කරුණු දෙකක් තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ ධර්මයකට සවන් දෙනකොට බොහොම උනන්දුවෙන් ධර්ම ගෞරවයෙන් සවන් දෙනවලු. ඊළඟට මේ ධර්මයට සවන් දෙද්දී ලොකු ප්‍රමෝදයක් හිතේ හටගන්නවලු. ඉතින් මෙන්න මේ කාරණා හතක් ඉදිරිපත් කරනවා බුදුරජාණන් වහන්සේ තමම්ටම තමම් පිළිබඳව යම්කිසි තක්සේරුවක් ලබා ගන්න උපකාර වෙනවයි කියලා. ඒ නිසා මේ කෝසම්බි සූත්‍රය අපිට බොහොම වටිනවා. මොකද එතෙන්දී අපි අර බැස ගන්න පුළුවන් වැරදි තක්සේරුවන්ට එහෙම තක්සේරුන්ට. එහෙම නැත්නම් වැස ගන්න පුළුවන් අදිමානයන්ට වැටෙන්න තියෙන හැකියාව මේ සූත්‍රය හරහා බුදුරජාන් වහන්සේ ඔන්න වළක්වලා තියෙන්නේ. නිසා අපි එකපාරටම යමක් වැටහුණා කියලා එකපාරටම තීරණ වලට බසින්නේ නැතුව මේ ධහමේ පෙන්නලා දෙන මේ කාරණාවන් මනෝවින් විමසමින් මේවා ගැන බොහොම සැලකිල්ලෙන් පරිස්සමින් යනවනම් අන්න එකතකින් මේ ප්‍රඥාවේම පිහිටෙන් අපිට මේ බොරු වලවල් වලින් ගොඩ එන්න හැකියාව තියෙනවා. ඒක නිසා පින්වත්නි මේ ප්‍රඥාව මේ මාර්ගයේදී අන්න බුදුරජාන් වහන්සේ කිව්වා වගේ උත්තරීතර මට්ටමක් දරනවා. මොකද සාමාන්‍යයෙන් ඒ මාර්ගඵල මට්ටම් පවා විස්තර කරන්නේ මාර්ග ප්‍රඥාව වශයෙන්. මොකද ඒකත් ප්‍රඥාවක්. කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළා සිද්ධ වෙන ලබා ගන්නා තහවුරු වෙන ප්‍රඥාවක්. ඒ නිසා මේ ප්‍රඥාව තමයි අන්තිම අරමුණ වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රඥාව තමයි අන්තිම ඉලක්කය වෙන්නේ.